අංගුත්තර පංචක නිපාතේ විමුක්තායතන සූත්‍රය අංගුත්තර පංචක නිපාතේ පංචාංගික වර්ගයේ 6 වෙනි සූත්‍රය විමුක්තායතන සූත්‍රය පංචමානි භික්ඛවේ විමුක්තායතනානි භික්ෂූනි මේ විමුක්තායතන පහක් තියෙනවා යත්ථ භික්ඛුනෝ අපමත්තස්ස ආතාපිනෝ භයිතත්තස්ස විහෙරතෝ යත්ථ බික්ඛුනෝ යම් තැනක ඒ භික්ෂුව අපමත්තස්ස අප්‍රමාදේ ආතාපිනෝ ආතාපි කියන්නේ කෙලස්තන වීර්ය සහිතව රහිතත්තස්ස විහෙරතෝ ප්‍රහිතාත්ම වාසය කර ප්‍රහිතාත්ම කියලා කියන්නේ කෙලස් ප්‍රහාණය කරමින් කෙලෙස් තුනී කරමින් කෙලෙස් ඉවත් කරමින් වාසය කරනවා. අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. කලින් නොමිදුණු සිත මුදවයිද. අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti. කලින් පරික්ෂීන නො වූ නැති නො වූ ආශ්‍රව කෙලෙස් පරික්ඛයන් ගච්ඡanti. ප්‍රහාණය කිරීම පිණිස පරික්ෂීන නැත්නම් ක්ෂයභාවයට පැමිණීම පිණිස පවතිනවද අනුත්තප්පම් වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපනාති අනනුත්තප්පම් වා කියලා කියන්නේ කලින් પ્રાપ્ત නො වූ නොගිය තැන් මොනවද මේ නොගිය තැන් අනුත්තරං යෝගක්ඛේමං යෝගක්ඛේමය කියන්නේ මොකද්ද යෝගයේහි ෂේම භූමි කාන්තාරයක යනකොට ෂේම භූමියක් හම්බෙන කෙනෙකුට කොහොමද හිතෙන්නේ? කාන්තාරය කියන්නේ සියලු බය උපද්‍රව සහිත තැනක්. ෂේම භූමිය කියලා කියන්නේ සියලු භය නැති තැනක්. කාන්තාරයේදී අමනුෂ්‍ය භය තියෙනවා. ඡණ්ඩ සතුන්ගෙන් වන උවදුරු පිළිබඳ බය තියෙනවා. කුණාටු වල බයක් තියෙනවා. අතරමං වීමේ මාර්ගය වැඩීමේ භයක් තියෙනවා. ආහාර නොමැති වීමේ බයක් තියෙනවා. ජලය නොමැති වීමේ බයක් තියෙනවා. පැන් නොමැති වීමේ බයක් තියෙනවා. ඉතින් මේ ക്ഷേම භූමියේ මේ සියලු බයක් නැහැ ඊට අමතරව වාසය කිරීමට ස්ථානක් තියෙනවා. සුවසේ වාසය කිරීමට ස්ථාන තියෙනවා. මේ ධාන මාර්ග ඵලවලට කියනවා මේ යෝග ඛේම. එහෙම නැත්නම් මේ විමුක්තියට තමයි කියන්නේ යෝගක්ඛේම කියන්නේ. අනනුත්තප්පං වා අනුත්තරං යෝගක්ඛේම අනුපාපුනාති කියලා කියන්නේ කලින් නොගිය විදිහේ නොගිය විරු අනුත්තර වූ කිසිවකට නොදෙවිනි යෝගක්ෂේමය අනුත්තර යෝගක්ෂේමයට පැමිණෙන්න පුළුවන් වෙනවා. කතමානි පංච මොන පහද කියනවා. ඒ කියන්නේ බෞද්ධනස දේශනා කරන භික්ෂූන් මේ විමුක්තායතන පහක් තියෙනවා. යම් තැනක යම් භික්ෂුවක් අප්‍රමාදයෙන් වාසය කරනවා අප්‍රමාදය කියන්නේ අප්‍රමාදය කියන්නේ කෙලෙස් වශයෙන් ප්‍රමාද නොවිය. විස්තර කරලා තියෙනවා යම්කිසි කාය දුස්චරිතයක් තියෙනවා නම් වචී දුස්චරිතයක් තියෙනවා නම් මනෝ දුස්චරිතයක් තියෙනවා නම් ඒ තුනෙන්ම වෙන්වීම තමයි අප්‍රමාදය. එහෙම නැත්නම් අනික්ඛිත දූරු කුසලේසු ධම්මේසු මේ ධූරය කියන්නේ මොකද්ද? මේ කර උඩ තියෙන යම්කිසි භාරයක්. වගකීමක්. මේ කුසල් දහම් සමාදන් වීමේ වගකීම කියන දේ එහෙම නැත්නම් ඒ කාර්යභාරය වේලාවකට කර උඩින් තියා ගන්නා වේලාවකට පැත්තකින් තියෙනවා. අන්නේ පුද්ගලයාට කියන ප්‍රමාදී පුද්ගලයා. අනික්කිට ධූරෝ කුසලේසු ධම්මේසු කියලා කියන්නේ ඒ කුසල් දහම් සමාදන් වීමේ සම්පාදනය කිරීමේ කාර්යභාරය එක දිගටම නොනවත්වා කරන පුද්ගලයා. අන්න ඒ පුද්ගලයා අප්‍රමාදී කියලා තමයි බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ. ඊට වඩා ගොඩාක් විස්තර සඳහන් කරලා තියෙනවා. අප්‍රමත්තස්ස ආතාපිනෝ කෙලස්තාවන වැර ඇතුව පහිතත්තස්ස විහෙරතු ප්‍රහිතාත්මව වාසය කරනවා. කෙලස් ඉවත් කරමින් වාසය කරනවා. අන්න ඒ පුද්ගලයාට ලැබෙනවා අවිමුත්තං වා චිත්තං විමුක්ති. කියන්නේ කලින් නොමිදුන දේවල් වලින් සිත මුදවන්න. අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti. කලින් ෂය නො වූ කෙලෙස් ෂය කරන්නේ. අනනුත්තප්පං වා අනුත්තං යෝගක්ඛේමං අනුපාපුනාදී. කලින් නොගිය විරු අනුත්තර වූ යෝගක්ෂේමයට ප්‍රාප්ත වෙන්න ළඟා වෙන්නට පුළුවන් වෙනවා. මොනවද මේ විමුක්තායතන පහ? දැන් බුදුන් වහන්සේ දේශනා කරනවා. ඉද භික්ඛවේ භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති. භික්ෂූනි මේ ශාසනයේ භික්ෂුවකට ශාස්ත්‍රෝන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. අඤ්‍යතරෝ වා ගරුත්ථානියෝ සබ්‍රහ්මචාරී. එහෙම නැත්නම් අන්‍ය වූ ගරුස්ථානයක ගරුකල යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නම. යථා යථා භික්ඛවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති. යම් යම් ආකාරයකට භික්ෂූනි මේ භික්ෂුවට ශාස්ත්‍රුන් වහන්සේ අපගේ භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන විට අඤ්‍යතරෝවා ගරුඨානියෝ සබ්‍රමචාරී අන්‍ය වූ සබ්‍රමචාරී කෝ කරුස්ථානයක සිටින සබ්‍රමචාරී කෝ තථා තථා සෝ තස්මින් ධම්මේ අන්න ඒ ඒ ආකාරයට ඔහු අන්න ඒ ධර්මයේහි අත්ථ පටිසංවේදීච හෝති. අර්ථය සංවේදනය කරනවා. අර්ථය ඔහු තේරුම් ගන්නවා. ධම්ම පටිසංවේදීච ධර්මයක් තේරුම් ගන්නවා. මේ ධර්මයේ පාලිය කොහොමද? මේ පාලිය අර්ථය කොහොමද? මේ අර්ථය Tamanට අදාළ වෙන්නේ කොහොමද? මේ ධර්මයේ එවැනි කාරණා ඔහුට තේරෙන්න පටන් ගන්නවා. තස්ස අත්ථපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමොජ්ජං ජායති. අන්න ඒ අර්ථය සහ ධර්මයේ ප්‍රතිසංවේදනය කරපු පුද්ගලයාට ප්‍රමෝද්‍ය හට ගන්නවා. ප්‍රමෝද්‍ය කියලා කියන්නේ ඊතා කුඩා තරුණ වූ නැවුම් වූ ප්‍රීතියකට. තරුණ ප්‍රීතිය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පමුදිතස්ස පීති ජායති ප්‍රමෝදයට පත්වෙච්ච පුද්ගලයාට එය වැඩිමෙන් ප්‍රීතිය බවට පරිවර්තනය වෙනවා. ප්‍රීති මනස කායෝ පස්සම්භති. මනස ප්‍රීතියට පත් වුනහම කය සැහැල්ලු බවට පත් වෙනවා. මෙතන සඳහන් කරන්නේ නාම කය. පස්සද්ද කායෝ සුඛං වේදේ. ඔහුගේ සංසිඳුන කය සැපය විඳිනවා කායික සැපයක් විඳිනවා සුඛිනෝ චිත්තං සමාධියති සැපයටපත් පුද්ගලයාගේ සිත සමාධිගත වෙනවා ඔහුට වේදනාවක් දැනෙන්නේ නැහැ ඔහුට පසුතැවෙන්න දෙයක් නැහැ ඔහු සපවත් වෙලා ඉන්නේ ඉතින් ඒ පුද්ගලයාගේ සිත සමාධිගත වෙනවා ඉදම් වික්කවේ පඨම විමුක්තායතන මේ භික්ෂූනි ප්‍රථම විමුක්තායතනෙ විමුක්තිය ලැබෙන තන යත්ත බික්ඛුනෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛීනාවා ආසව පරික්ඛං ගච්ඡanti අනනුත්තප්පං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති බුදුන් වහන්සේ දේශනා කරනවා මෙයයි භික්ෂූනි පළමු එන විමුක්තිය ලැබෙන තැන මොකද්ද බුදුරජාණන් වහන්සේ හෝ ඒ භික්ෂුට ධර්මයේ දේශනා කරනවා නැත්නම් අන්‍ය වූ ගරුස්ථානයක සිටින සබ්‍රහ්මචාරී ඒ භික්ෂුට ධර්මයේ දේශනා කරනවා යම් යම් ආකාරයට ඒ ධර්මයේ දේශනා කරනවාද ඒ ඒ ආකාරයට ඒ භික්ෂුවට ආර්ථයයි ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා ආර්ථයයි ධර්මයේ වැටුනහම ඔහුට ප්‍රමෝදය හට ගන්නවා ප්‍රමෝදය හටගත්තාම ප්‍රීතිය උපදිනවා මනස ප්‍රීතියටපත් වුනහම කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වුනහම කයින් සැපේ විඳිනවා. සපවත් වූ කය සහිත බුද්ධලයාගේ සිත සමාධිගත වෙනවා. ඒ සමාධිය උපකාරයෙන් ඔහු විමුක්තියටපත් වෙනවා. විමුක්තිය කියලා කියන්නේ මාර්ග ඵල සංඛ්‍යාත වූ විමුක්තියට. නැවත භික්ෂූනි පුනච පරම් භික්ඛවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේසේති. මේ භික්ෂුවට සාසුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. අඤ්‍යතරෝවා ගරුත්ථානිව සබ්‍රහ්මචාරි. අන්‍ය වූ ගරුස්ථානයක ඉන්න සබ්‍රහ්මචාරී බණ දේශනා කරන්නේ නැහැ. ධර්ම දේශනා කරන්නේ නැහැ. අපිචකෝ නමුත් යථා සුතං යම් විදිහක අහලා තියනවද? යථා පරියත්තං යම් විදිහක බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියනවද? ධම්ම යථා පරියත්තන් ධම්ම යම් විදිහක බුදුරජාන් වහන්සේගේ පරියප්ත ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ තියනවාද ඒ ධර්මය විත්තරේන පරේසන් දේශේ විස්තර වශයෙන් අනුට දේශනා කරනවා මේ මේ භික්ෂුව අහලා තියෙන විදිහටම ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහටම විස්තර කරලා අන්යන්ට දේශනා කරනවා යථා යථා භික්ඛවේ භික්ඛු යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තරේන පරේසන් දේසේති යම් යම් විදිහට භික්ෂුනි මේ භික්ෂුව අහලා තියෙන විදිහටම වෙනස් කරන්නේ නැතුව කියන එකයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහටම අන්‍යයන්ට විස්තර වශයෙන් ධර්මයේ දේශනා කරනකොට තථා තථා සෝ තස්මින් ධම්මේ අන්න ඒ ඒ ආකාරයට ඔහු ඒ ධර්මයේ මේ දේශ දේශකයන්න් වහන්සේ තමයි දැන් ධර්මයේ තේරුම් ගන්න. අර්ථ පරිසංවේදීච හෝති ධම්ම පරිසංවේදීච. අර්ථය ධර්මයේ ඔහුට වැටහි. ඊට පසුව අර්ථය සහ ධර්මයේ වැටහිච්ච පුද්ගලයා තුල ප්‍රමෝදය හට ගන්නවා කලින් ආකාරයට. ප්‍රමෝදය හටගත්ත පුද්ගලයාට ප්‍රීතිය ඇති වෙනවා. මනස ප්‍රීතියටපත් වුනහම කය සැහැල් වෙනවා. සහැල්ලු කය ඇති පුද්ගලයාගේ සපවත් කය ඇති වෙනවා. කය සපවත් වෙනවා. සපවත් වූ කය සහිත පුද්ගලයා සමාධිය ලබනවා. අන්න ඒ සමාධියෙන් ඔහු විමුක්තිය ලබනවා. මේ තමයි දෙවැනි වූ විමුක්ත ආයතනය. ඒ කියන්නේ මාර්ගඵල ලැබෙන දෙවැනි තැන. තමන් අනුන්ට ධර්මයේ දේශනා කිරීමේදී ඒ ධර්මයේ වැටහීම. තුන්වෙනි කාරණේ තමයි පුනච පරම්භික්කවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේසේ මේ භික්ෂුව ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. අඤ්‍යතරෝවා ගරුත්ථානිය සබ්‍රහ්මචාරී. අන්‍ය වූ ගරුස්ථානයේ කියලා සබ්‍රහ්මචාරී දේශනා කරන්නෙත් නැහැ ධර්මයේ. නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තායන පරිසන්දේශේ. ඒ භික්ෂුව අන්‍යයන්ට ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. අපිචකෝ යථාසුතං යථාපරියත්තං ධම්මං වික්තාරේන සජ්ජායම් කරෝ. නමුත් මේ භික්ෂුව අහලා තියෙන විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහටම විස්තර සහිතව සජ්ජායනා කරනවා. වචනින් කියනවා. අන්න ඒ සජ්ජායනා කරන භික්ෂුවට ඒ සජ්ජායනා කිරීමේදී අර්ථය සහ ධර්මය වැටහෙන්න පටන් එතන ඒ වැටහීම නිසා ඔහු තුල ප්‍රීතිය හටගන්නවා. ප්‍රමෝදය හටගන්නවා. අන්න එතන ඒ පුද්ගලයා අර්ථය සහ ධර්මයේ වැටහීම නිසා ප්‍රමෝදය හටගන්නවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය හටගන්නවා. ප්‍රීති මනස කායෝපසම්පති. මනස ප්‍රීතියටපත් වුනහම නාමකය සංසිඳෙනවා. පස්සද්ධ කායෝ සුඛං වේදී. නාමකය සංසිඳුනහම මේ ශරීරය පුරාම සැපේ විහිදෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සපවත් වූ පුද්ගලයාගේ සිත සමාධිගත වෙනවා. මෙන්න මේක තමයි තුන්වෙනි වූ විමුක්තායතනය. විමුක්තිය ලබන්න පුළුවන් තැන්වලින් තුන්වෙනි තැන. හතරවෙනි තැන තමයි භික්ෂූනි මේ භික්ෂුවට සාස්ෘණ වහන්සේ ධර්ම දේශනා කරන්නේ. අන්‍ය වූ ගරු ස්ථානයක ඉන්න සබ්‍රමචාරීන් වහන්සේ නම ධර්ම දේශනා කරන්නේත් නැහැ. මේ භික්ෂුව අන්‍යන්ට තමන් අහලා තියෙන විදිහටම විස්තර වශයෙන් ධර්ම දේශනා කරන්නෙත් නැහැ. මේ භික්ෂුව අහලා තියෙන විදිහටම කියලා තියෙන විදිහටම දේශනා කරලා තියෙන විදිහටම ශබ්ද නගා සජ්ජායනා කරන්නෙත් නැහැ. නමුත් අපිචකෝ යථාසුතං යථාපරියත්තං ධම්ම චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. නමුත් මේ භික්ෂුව යම් විදියක අහලා තියෙනවා යම් විදියක දේශනා කරලා තියෙනවා ධර්මය සිතින් අනු විතර්කණය කරනවා. අනු ਵਿਚාරය කරනවා. ඒ ධර්මය නැවත නැවත මනසට නගා ගන්නවා. ඒක තමයි විතර්ක කරනවා. ਵਿਚාර කියලා කියන්නේ ඒ ධර්මය හොඳින් පිරික්සලා බලනවා. මනසානුපෙක්ඛති. හොඳින් මනසට ගන්නවා. මනසට නගා ගන්න. අන්න ඒ වෙලාවේ ඒ භික්ෂුවට අර්ථය සහ ධර්මය වැටහෙනවා. මේකට හොඳම උදාහරණ තමයි කරණීයමෙත සූත්‍රය දේශනා කරපු ඒ භික්ෂූන් 500. උන්වහන්සේලාගේ ඒ මාස 3ටම කමඨහනත් කරණීයමෙත සූත්‍රයමයි. උන්වහන්සේලා ඒ ආරක්ෂාවත් කරණීයමෙත සූත්‍රයමයි. උන්වහන්සේලා ඒ සජ්ජායනා කරන මනසින් හිතලා අරගෙන මනසින් තේරුම් අරගෙන ඒ මාස තුන ඇතුළත කර්ණීය සූත්‍රයෙන් වඩන ආරත්තයටපත් වෙනවා. ඒ වගේ මෙතන සඳහන් වෙන්නේ ඒ අහලා තියෙන ධර්මය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම මනසට ගන්නවා. මනසට අරන් හොඳින් බලනවා. බලල එහි අර්ථය විඳිනවා. අර්ථයයි ධර්මයේ තේරුම් ගන්න. අන්න එවිට ඒ පුද්ගලයා නැත්නම් ඒ භික්ෂුව ප්‍රමෝදය ලබා ගන්නවා ධර්ම හේතුවෙන්. ඒ ප්‍රමෝද නිසා ප්‍රීතිය ඔහුට ජනනය වෙනවා. ඒ ජනනය වෙච්ච ප්‍රීතිය කය සැහැල්ලු කරනවා. සැහැල්ලු වෙච්ච කය සැපේ විඳිනවා. සපවත් වූ පුද්ගලයාගේ හිත සමාධිගත වෙනවා. ඒ සමාධියෙන් ඔහු විමුක්තිය ලබනවා. මේ තමයි හතරවෙනි විමුක්තායතනය. පස්වෙනි විමුක්තායතනය තමයි සාස්ෘන් වහන්සේ මේ පුද්ගලයාට ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. වෙන ගරුස්ථානයේ කියන සබ්‍රමචාරින් වහන්සේ නමක් දේශනා කරන්නෙත් නැහැ. මේ භික්ෂුව අන්‍යයන්ට තමන් අහලා තියෙන විදිහටම විස්තර වශයෙන් ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. අහලා තියෙන විදිහටම ධර්මයේ සත්‍යයනා කරන්නෙත් නැහැ. අහලා තියෙන විදිහට මනසට නගාගෙන නැවත නැවත වඩලා ඒකේ තේරුම් ගන්නෙත් නැහැ. නමුත් මෙන්න මෙහෙම සඳහන් වෙනවා. අපිචක්ඛස්ස අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්‍රහිතං හෝති. නමුත් ඔහු විසින් අන්‍ය වූ සමාධි නිමිත්තක් සුග්‍රහිතං හෝති. මනාකොට ග්‍රහණය කරගෙන තියෙනවා. ඒ කියන්නේ ආචාර්යන් වහන්සේලා හමුවේහි හොඳින් කර්මස්ථාන ලබාගෙන ඔහු ඒ කර්මස්ථානය හොඳින් ග්‍රහණය කරගෙන තියෙනවා. සුග්ගහිතං හෝති. සුමනසිකතං හොඳින් මනසට නගාගෙන තියෙනවා. සූපධාරිතං සූපයක් මෙන් ඔහුට දරන්න පුළුවන් වෙලා තියෙනවා. සුප්පටි විද්ධං අඤ්ඤාය. අපිචක්ඛස්ස අඤ්ඤතරං සමාධි නිත්තං සුග්ගහිතං හෝති. සුමනසිකතං සූපධාරිතං සුප්පටි විද්ධං පඤ්ඤාය. ඒ කියන්නේ ඔහු ආචාර්ය වහන්සේ හමු වෙයි කර්මස්ථානයක් ලබාගෙන ඒ කර්මස්ථානය හොඳින් ග්‍රහණය කරගන්න. ග්‍රහණය කරගෙන හොඳින් මනසට එය ගන්නවා. සුමනසිකතං. සූපධාරිතං කියලා කියන්නේ සාමාන්‍යයෙන් භාවනානුයෝගියෙකුට තමන්ගේ සමාධි නිමිත්ත එකම ආකාරයකට ලබා ගන්න හැමදාටම හම්බෙන්නේ නැහැ. ඒ මොකද ඔහුට යම් යම් එදිනදා සිද්ධ වන දේවල් නිසා ඔහුගේ සමාධි නිමිත්ත ඔහු අතින් පිරිහෙනවා. ඔහුට ඒ තරම් වෙනත තරම් ඉක්මනට ඒ ලබා ගන්නත් බැරි වෙනවා. ඒ තරම් ප්‍රණීත ලෙස ලබා ගන්නත් බැරි වෙනවා. හරියටම එකම රහකින් යම්කිසි ව්‍යංජනයක් එහෙම නැත්නම් සූපයක් උයන්න බැරුව වගේ හැමදාම. හොඳටම හොඳම සූපවේදියෙකුට ඇරෙන්න යම්කිසි සූපයක් එකම රහකින් හැමදාම හදන්න බෑ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඔහු ඒ පිළිබඳ සර්ව සම්පූර්ණ අවබෝධයක් ලබා ගත්තට පස්සේ. එහෙම නැත්නම් අද මේ දේවල් හොඳ නෑ අද මේ දේවල් වැඩි වුණා අද මේ දේවල් අඩු වුණා යනාදී වශයෙන් අහන්න ලැබෙනවා. මේ කර්ම ස්ථානෙත් එහෙම අහන්න ලැබෙනවා. මේ දවස්වල හිත සමාධිගත වෙන්නේ නැහැ. මම ඉස්සර භාවනාන් යෝගී වෙන්නකොට නම් මීට වැඩිය හොඳට තිබුණා. දැන් කාලෙකින් එහෙම ලැබුණේ නැහැ. සමාධිමිත්ත වැටහෙනවා අඩුයි. එහෙම නැත්නම් ඒක වෙනස්. මෙන්න මේකට තමයි කියන්නේ සූපධාරිතං කියලා. එකම ආකාරයකට කැමති වෙන ඒ ආකාරයටම හැම වෙලාවෙම ගන්න පුළුවන්. සුප්පටි විද්ධං පඤ්ඤාය කියලා කියන්නේ විදර්ශනා ඥානවලින් ඒ පුද්ගලයා ඒ සමාධි නිමිත්ත විඳිනවා. හොඳින් විඳිනවා. නැත්තම් විනිවිද දකිනවා. මෙන්න මේක තමයි පස්වැනි වූ විමුක්තායතන. මේ හොඳින් දකින සමාධි නිමිත්ත උඩ ප්‍රඥාවෙන් විනිවිද දකින සමාධි නිමිත්ත උඩ අන්න ඒ පුද්ගලයාට අර්ථය සහ ධර්මය වැටහෙනවා. වැටහිලා ඒ පුද්ගලයාට ප්‍රමෝදයට ගන්නවා. ප්‍රමෝද්‍ය තියෙන පුද්ගලයාට ප්‍රීතිය හට ගන්නවා. මනස ප්‍රීතියටපත් වුනහම කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වුණාම කයින් සැපේ විඳිනවා. සපවත් වූ කයති පුද්ගලයා කීක සමාධිගත වෙනවා. ඒ සමාධියෙන් ඔහුට විමුක්තිය ලබන්න පුළුවන්. මෙන්න මේකයි භික්ෂූනි පස්වැනි වූ විමුක්තිය ලැබෙන තැන. මෙන්න මේව තමයි ඉමානිකෝ භික්ඛවේ යනුවෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉමානිකෝ භික්ඛවේ පංච විමුක්තාඥාන මේවා තමයි භික්ෂූනි පංච විමුක්තායතන. යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස යම් තැනක භික්ෂුව අප්‍රමාදීව ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ කෙලස් තවන වීරය ඇතිව කෙලස් ප්‍රහාණය කරමින් වාසය කරන විට අවිමුත්තං වා චිත්තං විමුච්ඡති කලින් නොමිදුණු සිත මුදවයිද අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti කලින් ඡය නො වූ කෙලස් ඡය කිරීමට පැමිණෙනවාද අනුත්තප්පං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනා කලින් પ્રાપ્ત නො වූ අනුත්තර වූ යෝගක්ඛේමයට પ્રાપ્ત වෙනවද ළඟා වෙනවද මෙන්න මේවා තමයි භික්ෂුණී විමුක්තිය ලැබෙන තැන් පහ මේ සූත්‍ර දේශනාව අපිට ශ්‍රවණය කරාම එහෙම නැත්නම් හැදෑරුවාම අවබෝධ වෙනවා මේ භාවනා කරලා පමණක් නෙමෙයි මාර්ගඵල ලැබිලා තියෙන්නේ. අපි අහලක් තියෙනවා ඒක. බුදුරජාන් වහන්සේ දේශනා කරන විට හිටියස්තෙම රහත් වුණා කියලා බොහෝ පිරිස. ඒ මේ කාලේ පුද්ගලයන්ගේ මතයක් තියෙනවා භාවනා කරලා විතරයි නිවන් දකින්න පුළුවන්. එහෙම දෙයක් මේ බුද්ධ ධර්මයේ සඳහන් වෙලා නැහැ. භාවනා කරලා නිවන් දකින්න බැහැ කියලා සඳහනකුත් නැහැ. මේ සූත්‍රය අනුව අපිට කියන්න පුළුවන් වෙන්නේ විමුක්තිය ලැබෙන ක්‍රම පහක් තියෙනවා. එයින් හතරක්ම සූත්‍ර එහෙම නැත්නම් මේ ධර්මයේ සම්බන්ධයි. එයින් එකක් භාවනාව සම්බන්ධයි. මේ භාවනාව කියලා කියන්නේ මෙතන සඳහන් වෙච්ච සමාධි නිමිත්තක් පිළිබඳ ඔහුගේ තියෙන වැඩිම භාවනාව. එහෙම නැත්නම් ඔහුගේ ප්‍රගුණ භාවය මත ඔහු ලබා ගන්න විමුක්තිය. ඉතින් මෙතන සඳහන් වෙනවා ඒ සමාධි නිමිත්ත හොඳින් ග්‍රහණය කරගෙන හොඳින් මනසට අරගෙන ඒ සමාධි නිමිත්ත පිළිබඳ සියලු දේ දැනගෙන ප්‍රඥාවෙන් විනිවිද දැකිය යුතුයි. හොඳින් විඳිය යුතුයි කියන කාරණය. අන්න ඒ විදර්ශනා ඥාන උඩ ආර්ථය ධර්මයේ වැටහිලා ක්‍රමානුකූලව සමාධිගත වෙලා ඔහු විමුක්තියටපත් වෙනවා. මේ සූත්‍ර ධර්මයේ ඇසීමෙන් තමන්ගේ තිබුණු දුර්මත අතහැරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිදිම තමන්ගේ නිවන සාදාගෙන ඉපා කියලා ප්‍රාර්ථනා ඔබ සැමට තෙරුවන් සරණයි